නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ අපි මිලිස් ඊටම දයාවෙන් උපමුණ ගෑන ඔබ දන්නවා ඒ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් පිළිසඳර පිණිසයි කියලා. ඉතින් ශ්‍රද්ධා රූපాయనిයෙන් ඔබට මෙම පිළිසඳර නරඹන්න පුළුවන් වගේම ලක්විරුවන් විදුලිය ඔස්සේ මෙම සාකච්ඡාව ශ්‍රවණය කරන්නත් පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පාමුල ඒ වගේම මේ මහා සංග්‍රහණයේ පාමුල අපට ජීවිතය ගෙවානිම කරගන්න තියෙනවා නම් ඒ සෙවනේ ජීවිතය ඇසිල්ල කඳවන්න තියෙනවා නම් මොනතරම් වාසනාවන්ත කාරණාවක්ද ඉතින් අපි ඒ සඳහායි ඔබට ආරාධනා කරන්නේ අදත් පූජනීය මහා සංඝරත්නය පාමුල අපි මේ උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරනු ලබනවා. ඉතින් අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා සදැහැති දායකත්වය අපි ඔබට සිහිපත් කරන්නම්. මහරගම පදිංචි පින්වත් චාරුකී වීරසූරිය ඇතුළු කලන මිතුරන් පිරිසක් විසින් තමයි අද දවසේ සදැහැති දායකත්වය දානු ලබන්නේ. ඉතින් මේ සියලු කාරණාවන් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසා අපට දායාද වන්නේ. උන්වහන්සේ වන්දනා කරගෙන අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. අද දවසෙත් අපට බොහෝමත්ම කරුණාවෙන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූජනීය ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි පින්වත් වැලිමඩ සද්ධා ශීල ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුණ අපි තාම ගෞරවයෙන් පාදහබි වන්දනය සිදු කොට උන්වහන්සේ පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අපිට ඊයේ දවසෙත් පෙරේද දවසෙත් අපි මේ පිළිසඳර කතාබහ ආරම්භ කරන්නට යෙදුණු පෙරේද දවසේ ඉතින් අද වෙනකොට තුන්වෙනි සාකච්ඡාව තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඔබ වහන්සේ අපට කරුණු පැහැදිලි කරා නාගසේන මහරහතන් වහන්සේ මිනිස් ලොව පැමිණ ඉන් අනතුරුව පැවිදි භාවයට පැමිණීම සහ මේ අභිධර්ම පිටකේ මනාකොට පාඩම් කිරීම සහ මහා සංඝරත්නය අභිමුව සජ්ජායනා කොට පැනවීම කියන කාරණාව දක්වා කරුණු පැහැදිලි කරා. ඉතින් ස්වාමීනි කරුණාවෙන් ඊතුරු කරුණුත් අපි දැනගන්න සතුටුයි. ස්වාමීනි මේ කාරණාවලට පෙර ආතුව ගිය සතියේ අපේ නිතර සාකච්ඡාවේ අවධාරණය වුණු කාරණාවක් විමසගන්න සිත් පහළ වෙනවා. ඒ තමයි ස්වාමීනි අර සංස්කාරයන්ගේ විස්මිත ස්වරූපය ඔබ වහන්සේවට පෙන්වා දුන්නා. ඒ කියන්නේ නාගසේන මහරහතන් වහන්සේට මිලිඳු රජුරන් මුණ ගැහෙනවාමයි කියන කාරණාව. ස්වාමීනි මේ සංස්කාරයන්ගේ මේ විස්මිත බව කොහොමද ස්වාමීනි තවදුරටත් පහදගන්නේ අවසරයි? නමෝ බුද්ධාය සියලු දෙනාට තිරුවන් සරණයි. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් විස්මිත ශ්‍රී සද්ධර්මය අපට විවර කරලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපිට මිලිඳු රාජ ප්‍රශ්නය මේ පරිවර්තන අනුවාදය නිසා අපිට බොහෝ ධර්ම ඉගෙන ගන්න වාසනාව ලැබුණා. ඉතින් ඒ නිසා පළමුව මේ කාරණා මතක් කරලා සිටිනවා. සංස්කාර කියන එක ගැන රජුරුවත් අහනවා. එහෙමයි. මිලින්ද රජුගේ තහනා සංස්කාර කියන එක. එතකොට නාගසේන මහරහතන් වහන්සේ කොහොමද ඒක විස්තර කළේ කියලා අපි ඒ තවම මේ අපි නිදහන කතාව යන්නේ. දැන් අපිට මේ දහම් විග්‍රහ කරන මේ වාද ප්‍රතිවාද සහ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවට යනකොට අපූර්වයි. එහෙමයි. අපූර්වයි. ඉතින් ඒ නිසා මේ තවම අපි නිදහන කතාව යන්නේ මම හිතනවා අද අපිට නිදාන කතාව සම්පූර්ණයෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. සංස්කාර කියන එක අර මිලින්ද රජතුමාට නාගසේන මහරහතන් වහන්සේ හම්බ වෙන ස්වභාවයට වෙන වචනයක් පාවිච්චි කරන්න බෑ ඒක සංස්කාරයක් ස්වභාවයක්. ඒක යම්කිසි ස්වභාවයක්. නමුත් සංස්කාර කියන එක පංච උපාදානස්කන්ධේ පාවිච්චි වෙනකොට එතන අර්ථ විග්‍රහය වෙන විදිහක්. ඊළඟට සංස්කාර කියන එක පරිච්ඡසම්පාදේ පාවිච්චි කරනකොට එතන අර්ථ විග්‍රහය වෙන විදිහක්. ඊළඟට ওই විදිහට ස්ථානය අනුව ඒකට අර්ථකථනය වෙනස්. දැන් අපි මෙතන අර ඒ අදාළ හේතු සම්පත්තියන අය මුණගැහෙන ස්වභාවයටත් ඒක සංස්කාරවල ස්වභාවයක් කියලා අපි සාකච්ඡා කරනවා. ඒතකොට ඉදිරියේදී අපිට සංස්කාර කියන වචනේ විග්‍රහ කරන තැනක් මෙන්න ප්‍රශ්න එනවා. ඒකට අපි එතනදී කතා කරමු. ස්වාමීනි තව කාරණාවක් කරුණාවෙන් පහදලා දෙන්න කරුණාවෙන් පහදා දෙනසේක ස්වාමීනි බලවත් මේ අකුසල සංස්කාර රැස්සනොත් එහෙම ස්වාමීනි ඒ අනතුරත් අපි වටහා ගන්න ඕන නේද මේ එහෙම තියෙනවා විශේෂයෙන් දැන් බලවත් අකුසල කියලා කියන්නේ බලවත් කුසල බලන්නකෝ දැන් මේ මිලින්ද රාජ්‍ය ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේගේ අරහත්ත්වයේ උන්වහන්සේගේ තියුණු ප්‍රඥාව ඊළඟට මිලින්ද රාජ්‍යරංගේ තියුණු ප්‍රශ්න අසන ස්වභාවය ඒ ඔක්කොම මලුවක් අනදීනේ සිද්ධියක් එක්කනේ කන්නේ. පුංචි කුසලයෙන් මේ ශාල මේ විපාකයක් දුන්න හැටිනේ තියෙන්නේ. ඒවා සංස්කාරවල ස්වභාවය. ඒතර සංස්කාරවල බලවත් වෙන්නේ අකුසල්ද කුසල්ද ඊළඟට කුසල් මැඩපවත්වන අකුසල් අකුසල් මැඩපවත්වන කුසල් ආදි විග්‍රහයන් ඔය කී අහන ප්‍රශ්නවල විග්‍රහයන් මෙලින්ද ප්‍රශ්න එනවා. ඉතින් අපි ඒ නිසා ඒ කාරණාව මතක් කරමු. දැන් අපි අපි කතා කරන්න මම කැමති මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ. නාගසේන මහරහතන් වහන්සේ තවම අරහතට පත් වෙලා නැහැ අපේ කතාවේ. එතකොට මුලින්ම මේ මළු ඇමදපු සිද්ධියත් එක්ක ඒ ප්‍රාර්ථනාවත් එක්ක බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාල අවුරුදු 500කින් මිලින්ද රජු ඉපදුනේ මිලින්ද රජතුමාගේ වාද ප්‍රතිවාද ඉදිරියේ සංගය බැහැර වෙලා යන හැටි. එහෙමයි. අන්‍ය තීරිතකයන් පළවා හැරෙන හැටි. ඊට පස්සේ අසගුත්ත මහරහතන් වහන්සේ ජයසේන කියන දිවි රාජයා සග්දවිඳුන් සමග එකතුව මනස ලෝකේ උපද ඉපදෙන්න ආරාධනා කරන හැටි. රෝහණ මහරහතන් වහන්සේ ඒ නාගසේන කුමාරයාව පැවිදි කරගන්න හැටි. අභිධර්මයේ උගන්වන හැටි. අභිධර්මයේ කටපාඩම් දෙනවා සංඝයා වැඳ. ඒකට මාස 7ක් යනවා. ඒ අභිධර්මයේ කටපාඩම් දීමත් එක්කම 20 වයස සම්පූර්ණ වෙනවා. එතකොට අවුරුදු 20යි. ඒ 20 වයස සම්පූර්ණ වීමත් එක්ක සංඝයා තීරණය කරනවා නාගසේන සාමණේරයන් උපසම්පදා කරන්න ඕන කියලා. ඊට පස්සේ උපසම්පදා කරනවා. ඒ උපසම්පදා කළ කාලයක් කෙනෙකුට තමයි අර ගුරුවරයාත් එක්ක යනකොට හිතෙන්නේ මගේ ගුරුවරයා ඇයි මට ඉස්සෙල්ලා අභිධර්මය ඉගන්වන්නේ කියලා. ඒතර ගුරුවරයා කියනවා නෑ ඒක ඔබට ඔබගේ තරමට අනුව ඒකයි කරන්නේ. ඊට පස්සේ කියනවා එහෙනම් මට වංගෙන් සිතපු එකට සමාව දෙන්න කියලා. ඉතින් සමාව ඉල්ලීමේදී උන්වහන්සේ කියනවා එහෙම සමාව දෙන්න බෑ. අනාගතේ වාද ප්‍රතිවාදයක් තියෙනවා. ඒකට ඉගෙන ගන්න ඕනේ දැන් අසගුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්ම ඉගෙන ගන්න කියලා. ඉතින් අසගුත්ත මහරහතන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා උන්වහන්සේ ළඟ වත් පිළිවෙත් කරමින් ඉන්නවා. ආන් ඒ කාරණාව තමයි අපි කලින් දවසේ කතා කළේ. ඊට පස්සේ අසගුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්ම ඉගෙන ගන්න ගමන් දැන් ඔන්න සූත්‍ර පිටකේ ඉගෙන ගන්න විනය පිටකේ ඉගෙන ගන්න. ඊට පස්සේ හැබැයි මතක තියාගන්න ඕන මෙත්තික් මාර්ගඵල ලැබුවේ නැහැ. මුළු අභිධර්ම පිටකේම ඉගෙන ගත්තා. කටපාඩම් දුන්නා. ඒ වගේ දැන් ඔන්න ධර්ම ඉගෙන ගන්න ගත්තා. ඊට ටික කාලයක් යනකොට අසගුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරන උපාසිකාවක් ඇවිල්ලා ඇහුවා ස්වාමීනි විහිරේ තවත් භික්ෂුන් ඉන්නවද? කිව්වා ළඟදීන් වැඩිය නාගසේන නම් තෙරණමක් ඉන්නවා කියලා. අනේ උන්වහන්සේත් එක්ක ඔබ වහන්සේ අපේ ගෙදර දානෙට වදින්න කිව්වා. ඔන්න දානෙට වැඩම කළා. දානේ වළඳලා ඉවර වුණාට පස්සේ අසගුත්ත මහරහතන් වහන්සේ අදාළ නාගසේන එහෙනම් මේ උපාසිකාවට ධර්මයක් දේශනා කරන්න මම වඩිනවා කියලා උන්වහන්සේ තව සංඝයා වහන්සේ නමක් එක්ක මේ ඒ ගෙදර නවත්තලා නාග මේ අසගුත්ත මහරහතන් වහන්සේ වැඩියා. ඊට පස්සේ නාගසේනයන් වහන්සේ අර උපාසිකාවට උපාසිකාව නිතර ධර්මය අහන කෙනෙක් ඒ නිසා උපාසිකාවට මේ සිතේ ස්වභාවයේ චිත්ත විභාගයේ තේරෙන විදිහට දහං කරුණු ඇසුරෙන් සූත්‍ර දහං කරුණු ඇසුරෙන් ධර්ම විනය ඇසුරෙන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ඇසුරින් ධර්ම විග්‍රහයක් කරනවා. එහෙමයි. ඒතකොට මෙතෙක් කාලයක් Taman ඉගෙනගත්ත අභිධර්මය සූත්‍ර ධර්ම ඇසුරින් කෙනෙකුට තේරෙන විදිහට කියලා දෙන්න උන්වහන්සේ ලොකු මානසිකාරයක් එක්කම එක කරන්නේ. එහෙම මේ මනාව හිත එකඟ කරගෙන ඒ ධර්මයේ දේශනා කරනකොට අර උපාසිකාව සෝහන් වුණා. ඒ නාගසේනයන් වහන්සේ සෝතපන්න වුණා. ඊට පස්සේ ওই තමයි සෝතාපන්න වීම. ඉතින් ඒ ගෙදරින් උන්වහන්සේ වැඩම කරලා නා අසගුත්ත මහරහතන් වහන්සේ ළඟ ආයෙත් ධර්ම ඉගෙනගෙන ඉන්නවා. අසගුත්ත මහරහතන් වහන්සේ කියනවා නාගසේන ඔබ පාටලි පුත්‍රේ පාටලි පුත්‍රේ කියන්නේ දැන් පැට්නා. පාටලි පුත්‍රේ ඉන්න ධම්මරක්කිත කියලා අශෝකාරාමේ මේ භික්ෂුව. ඒ මහතෙරුන් වහන්සේ ළඟ තවත් ධර්ම ඉගෙන ගන්නවා. එනිසා ඔබ යන්න. මට මතක හිටියේ සැතපොන් හෝ යොදුන් 1250ක් තියෙනවා. ස්වාමිනී ඔච්චර දීර්ඝ ගමනක් පීඩිත නොවි යන්න පුළුවන්ද කියලා. කිව්වා නාගසේන ඔබ සුවසී අයියේ ගමන කියලා. ගුරුවරයාගේ පා වන්දනා කරලා නාගසේනයන් වහන්සේ මාර්ගයට පිළිපන්. මාර්ගයට වැඩම කළා. උන්වහන්සේ මාර්ගයට වැඩම කරනකොටම පාටලිපුත්‍රයේ ඉඳලා වෙළඳාමේ ආපු පාටලිපුත්‍රයේ සිටුතුමා ආපහු යන්න හදනවා පාටලිපුත්‍රයට. අන්න සංස්කාර අන්න <laughs> ඒ කාරණා ආශ්චර්යයන් නැවත සිද්ධ වෙන ස්වාමිනේ කොහොමද තේරුම් ගන්නේ? ඒක ඒක තමයි <laughs> ඒකේ වෙලාවට එකතු වෙනවා. එහෙමයි ස්වාමී. ඒවා පුදුම දේවල්නේ. ඒ සංස්කාරය. දැන් ඔය දැන් අපි කියමු පහුගිය කාලේ බෝම්බ විපරණ සිද්ධි සමාල්ලාවට වෙනදා එතෙන්ද නොයන අය එදා යනවා. වෙනදා එතෙන්ට එන අය එදා එන්නේ නැතුම ඉන්නවා. ඒවා ඒ වෙලාවට ඒවා සිද්ධ වෙනවා. ඒවා සංස්කාර. යම්කිසි ස්වභාවයක්. ඊට පස්සේ මොකද උනේ අර නාගසේනයන් වහන්සේ වඩිනකොට අර පාටලිපුත්‍රයේ සිටුතුමා අහනවා ස්වාමිනී කොහෙද පාටලිපුත්‍රයේද? ආ මමත් පාටලිපුත්‍රය කියන්නේ ස්වාමීන් වහන්සේ වඩින්න. කියලා අර සිටුතුමා ඇල්හාලි බස් සමග දානේ පූජා කරමින් සුවසේ උන්වහන්සේ පාසලිපුත්‍රයට වඩම්මනවා. වඩම්මලා උන්වහන්සේගෙන් අහන ඔබ වහන්සේ ඉගෙනගත් ධර්මයක් තියෙනවද කියනවා මම වැඩිපුරම අධ්‍යයනය කරලා තියෙන්නේ අභිධර්මය කියනවා. ස්වාමීනි මමත් කැමති අභිධර්මය ඉගෙන ගන්න කියනවා. ඊට පස්සේ උන්වහන්සේ අවුරුදු 20 වෙනකල් ඉගෙනගත් අර අභිධර්මය සූත්‍රය ඇසුරෙන් ගොනු කරලා ලස්සනට මේ විස්තර කරනවා මේ සිටුතුමාට. ඉතින් මේ තමන්ගේ ජීවිතයේ ස්වභාවය, කයේ ස්වභාවය, සිතේ ස්වභාවය, වේදනාවේ ස්වභාවය ඊළඟට ධර්මයන්ගේ ස්වභාවය විස්තර කරගෙන කරගෙන යනකොට අර සිටුතුමා කාලයක් එක දිගට බණ අහන්න ඇති. ඒ ඉතින් ගොඩාක් දුර එනවනේ. සිටුතුමා නාගසේනයන් වහන්සේ නිසාම සෝතාපන්න වුණා. මේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 500කට පස්සේ වෙන දේවල්. ඊට පස්සේ සිටුතුමා හරියට පැහැදිලිව උන්වහන්සේට නොයෙක් පිරිකර වලින් පූජා පවත්වනවා. අශෝකාරාමයට යන මාවත පෙන්වා දෙනවා. උන්වහන්සේ අශෝකාරාමයට ගිහිල්ලා ධම්මරක්කිත මහරහතන් වහන්සේ ළඟ ධර්ම ඉගෙන ගන්නවා. හොඳට ඉගෙන කියනවා මාස 3න් සූත්‍ර පිටකේ විනය පිටකේ ඉගෙන ගත්තා කියනවා. මාස 3න්. මාස 3න් කටපාඩම් දුන්නා. ඒතර මේ වෙනකොට ත්‍රිපිටකේම කටපාඩම්. මාස 3න් අටුවා කටපාඩම් දුන්නා. ඒ වෙනකොට අටුවා තිබ්බනේ. එතකොට මාස 3න් සූත්‍ර විනය කටපාඩම් කළා. මාස 3න් කටපාඩම් දුන්නා. මාස 3න් අටුවා ඉගෙන ගත්තා. ස්වාමිනේ කුමන ආශ්චර්යයක්ද? ඒ තමයි මේ රහතන් වහන්සේ මේ නාගසේනයන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයෙන් ගත්ත ඵල ප්‍රයෝජනය. ඒ වගේම ධර්මීයට තිබුණ කැමැත්ත, ඒ වගේම ඒ ඇත්තෝ ඉතින් සංසාරේ ඒකටම ආපු අයනේ ඉතින්. ඒ පිනිසම හේතු සම්පත් ඇතුව ආපු අයනේ. අනිතික ඒ කාලේ හරියට තියුණුව මතක ශක්තිය තිබ්බා. අනිතික මේ උත්තරමයයි වදරා ගන්න නැතුව වෙන කවුරුන් නම් දරා ගන්නද? මෙච්චර ඥාන ශක්තියක් තියෙන කෙනෙක්. ඊට පස්සේ මොකද වුනේ? නාගසේනයන් වහන්සේ එතනින් මේ මහරහතන් වහන්සේ ඇසුරින් ධර්ම ඉගෙන ගන්නකොට මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ දුටුවා මේ භික්ෂුව හොඳට ධර්මය දැන් ප්‍රගුණ කළා. මේ භික්ෂුවට හොඳට ධර්මය කියන්න පුළුවන්. නමුත් මේ භික්ෂුව අරහත්වේ හික්මවන්න ඕන මිලින්ද රජතුමා ළඟට යවන්න කලින් කියලා මේ අවවාද කළා නිතරම අනුන්ගේ ගවපත්‍රයක් රකින්න ගවයේ මේ ගවපාලකෙක් වගේ ඉන්න එපා. කොච්චර රැක්කත් ඒකේ කිරි ආදී දේවල් වෙන අයට ගන්න තියෙනවා. ඒ නිසා තමන් ඉගෙනගත්ත ධර්මයේ තවම්ම පුරුදු කරලා ඒ දහම් රසය තමා තුළින්ම භුක්ති විඳින්න කියලා කිව්වා. කියලා විදර්ශනාවේදී බලවත්ව උනන්දු කළා. එතකොට මේ මාවතේ උන්වහන්සේ අතරමං වෙන්නේ දැන් අද කාලේ බරවත් වීරිය අරන් ධර්මයේ හැසිරෙන්න කියලා උනන්දු වුණොත් බොහෝ දෙනා අතරමං වෙනවා. ඒ කියන්නේ සුදුසුකම් නැතුව අත ගහනවා. දැන් අර නාගසේනයන් වහන්සේ මේ වෙනකොට සෝතාපන්න කෙනෙක්. ඒ සෝතාපන්න කෙනාට වීරිය ඇතිකරන්න ඇතිකරන්න ධර්මයටම ලං වෙනවා. උන්වහන්සේ ඉතාමත් කෙටි කාලයකින් අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වෙනකොට දිව්‍යයන් සාදුකාර දෙල්ල මල්වරුස අවස්වල තියෙනවා. එතකොට මේ වෙනකොට උන්වහන්සේ අවුරුදු 20 21 වගේ වයස අවුරුදු තාම 27 වෙලා නැහැ. මොකද අවුරුදු 27 සිද්ධියක් මිලින්ද ප්‍රශ්නේ එනවා. ඒකට මේ අවුරුදු 20ත් 25ත් අතර වය කාලේ ඔය ටික සිද්ධ වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ එතනින් ධර්ම ඉගෙනගෙන උන්වහන්සේ ධම්මරක්කිත මහරහතන් වහන්සේ කියනවා නාගසේන ඔබව අපි මේ ලෝකේට ඔබ ඔබගේ පැමිණීම කැමති වුණේ අන්න දැන් අරහත්ත්වයටපත් වුණාට පස්සේ විස්තර කියන්නේ. මෙන්න මෙහෙම සාගල නුවර ඉන්නවා මේ මිලින්ද කියලා රජ කෙනෙක්. ඒ රජතුමා මේ සංඝයා ප්‍රඥාවෙන් තොරයි කියලා බැහැර කරනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ තේජස පෙන්වීම පිණිස ඔහු සමග ඔහුගේ අදහස් ඛණ්ඩණය කරන්න ඕන ධර්මයේ බබලවන්න ඕන. ස්වාමීනි මුළු මේ ජම්බුද්දීපේ එක මිලින්ද රජ කෙනෙක් නෙවෙයි මිලින්ද රජවරු කෝටියක් ආවත් ඒ ධර්මයේ දේශනා කරන්න තරම් ශක්තියක් මා තුළ තියෙනවා. ඒ නිසා ස්වාමීනි මම මේ ගමනට යන්නම් කියලා පාටලි පුත්‍රයන් 80000ක් සංඝයා පිරිවරාගෙන වැඩිමහල් සංඝයා 40000යි මේ තමන්ගේ පැවිද්දෙන් බාල සංඝයා 40000ක් පිරිවරාගෙන උන්වහන්සේ 80000ක් සංඝ පිරිස සමග සාගල නුවරට වැඩම කරනවා. එතකොට සාගල නුවරට වැඩම කරලා උන්වහන්සේ ඒ සාගල නුවර මේ පිරිවෙනි පිරිවෙනක් කියන්නේ ලොකු සංඝ පිරිසක් ඉන්න පුළුවන් විහෙරට වැඩ ඉන්නවා. ඉතින් ওই විදිහට තමයි මිලින්ද රජතුමාගේ රාජධානියට නාගසේනයන් වහන්සේගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. මිලින්දු රාජ ප්‍රශ්නය මිනුරාදි ප්‍රශ්නය සඳහන් පිළිසඳර සමග ඔබ රැඳෙන්නේ ඔබ ශ්‍රවණය කරමින් අරමුණු සිටින්නේ. ඉතින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට දයාවෙන් මේ කාරණා විස්තර කරන ලබන්නේ සියලු දෙනාම දහම් ගෞරවය ඒ වගේම මහා සංඝරත්නය පිළිබඳව සංඝානුස්සතිය ඔබේ හිතේ තැන්පත් කරගෙන අපිට පුළුවන් මේ සාකච්ඡාවට සමන් දෙන්න අපි පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරලා තවදුරටත් මෙම කාරණාව දැනගන්න සතුටුයි ස්වාමීනි අවසරයි එතනින් පස්සේ ඔබ වහන්සේ අපිට විතරව කරන්නේ නාගසේන මහරහතන් වහන්සේගේ ජීවිත කතාව. එහෙමයි. දැන් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නාගසේන මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් බබලන උත්මයා. එහෙමයි. ඉතින් ඒ උත්මයන් වහන්සේ සාගල නුවරට වැඩම කළා. දැන් මිලින්ද රජුගේ රාජධානියට ආවා. මේ දවස්වල මිලින්ද රජුරවන්ට ආයෙ හිතෙන. දැන් මේ අර අර සිද්ධ වෙලා දැන් අවුරුදු 20 ගාණක් ගිහිල්ලා. දැන් මිලින්ද රජුරව තවත් වැඩි මාල්. දැන් ඒ කාලේ හිටියේ තරුණ වියේ නම් අවුරුදු 20 ගණන් වල දැන් අවුරුදු 40 50ට කිත්ති කරපු වැඩි මාල් චරිතයක්. ඊට පස්සේ ඒ අතරේ ආයෙත් කල්පනා කරන රජුරෝ මට මේ තවත් ධර්මයේ කතා කරන්න කෙනෙක් නැහැ නේ. නැත්නම් මගේ වාද ඛණ්ඩනය කරන්න කෙනෙක් නැහැ නේ. කියනකොට එතන හිටපු දේවපති රාජ වෙන්න ඕන මට මතක හැටියට දේවපති රාජ අමාත්‍ය කියන ස්වාමීනි ආයුපාල කියලා මහා දිරුණාසි නමක් ළඟ විහිරක වැඩ ඉනවා. ඉතින් යම් කියලා ඕන ආයුපාල මහා දිරුණාසි රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ ළඟට යනවා. ඊට පස්සේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ බුද්ධ ශාසනේ ගිහි අය මගපල් ලැබලා නැද්ද? කිව්වා. ඊට පස්සේ කිව්වා මේ බුද්ධ ශාසනයේ පළවෙනි ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව. ඉස්සල්ලාම ධර්මයේ ඇහුවේ පස් දෙනයි මනුස්ස ලෝකෙන් 18 කෝටියක් නිවන් දැක්කා ඒ ඔක්කොම ගිහි අය. දෙවිවරු. ඊට පස්සේ රාහුලෝවාද සූත්‍රයෙන් රාහුලයන් වහන්සේ එක පැවිදි කෙනයි. නමුත් 84000ක් මගපල් ලැබුවා ගිහි අය කියලා විස්තර කරද්දී කිව්වා ස්වාමීනි ගිහි අයට ඔහොම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් ඔබ වහන්සේලා මොකටද මේ මහාන වෙලා ඉන්නේ? කේස් බාලා එක වෙලින් ජීවත් වෙලා සිවුරු පොරවගෙන බිම් බලාගෙන ගිහිල්ලා දුතාංග සමාදන් වෙලා මොකටද ඔබ වහන්සේලා ඔච්චර දුක් විඳින්නේ? ඒකාසනිකාංගේ කියලා එක ආසනයක ඉඳලා දාන චුට්ටක් වළඳනවා. ඊළඟට තුන් සිවුර විතරක් වළඳනවා. මේ ඉන්නවා. ඊළඟට අබ්බෝකාශිකාංගය කියලා දුතාංගය සමාදන් වෙලා එළි මහානට වෙලා ඉන්නවා. කියලා දූතාංග ගැන විස්තර කරලා කිව්වා මට හිතෙන්නේ පොඩ්ඩක් වළඳලා එක ආසනයක ඉඳලා වළඳලා ඉන්නේ ඔබ වහන්සේලා කලින් ජීවිතේ මිනිසුන්ගේ කෑම හොරකම් කරලා ඇති කිව්වා. ඒකේ කර්ම විපාකයක් විඳිනවා ඇති කිව්වා මේ ජීවිතේ දාන්නේ නැතුව. එක වේලක් වළඳලා ඉඳලා. මෙච්චර කාම සම්පත්තිය විඳලා විඳලා ඒ කාම සම්පත්තිය විඳින අය නිවන් දකින්නවා නම් ඔබ වහන්සේලා විතරක් මේ පැත්තකට වෙලා ඇවිල්ලා ඉන්නේ ඒක නිසා වෙන්නද කිව්වා. ඊළඟට අබ්බෝකාශිකාංගය කියලා එළිමහනට වෙලා ඉන්නවා. අසුවා ගයක් ආශ්‍රේ කුටියක ඉන්නේ නැතුව. ඔබ වහන්සලා කලින් ජීවිතේ මිනිසුන්ගේ ගෙවල් කරලා ඇති කිව්වා. කියලා මෙයා කියන්න ගත්තා නේද මේ මිහිඳු රජතුමන් මේ වෙන විට ශ්‍රද්ධා සම්පත්තියට පැමිණ නැති මේක මහත්යම අපිට තේරෙන්නේ නැහැ අපිට තේරෙන්නේ නැහැ මේ මිහිඳු රජතුමාගේ මුළු තෙවලා දහම අධ්‍යයනය කරලානේ මෙහෙම එකක් තියෙනවා. දැන් සමහර අයට කටපාඩම් වුණාට ඒ කටපාඩම් වුණාට දැන් අපි කිව්වට අපි කියමු ලිඳක් දකිනවා. අතන ලිඳේ වතුර තියෙනවා කිව්වට වතුර අල්ලලාවත් ඒ හීතල ඇඟට දැනිලවත් නැහනේ. ඒ නිසා ත්‍රිපිටකයේම කටපාඩම් තියෙන්න පුළුවන්. ඒ දහම් රසය දැනෙන්නේ නැතුව. දැන් වර්තමානයේ තින්නේ කොහෙන් හරි සූත්‍රයකින් කරුණක් කරන් කියනවා වාද විවාද පිණිස. නමුත් ශ්‍රද්ධාව නැහැ. නේද? ශ්‍රද්ධා ත්‍රිපිටකයේම කටපාඩම් තියෙද්දී දුස්සීල වෙලා ඉන්න බැයිද? ත්‍රිපිටකයේම කටපාඩම් තියෙද්දී එක එක දේවල් කර කර ඉන්න බැයිද? ඉතින් ඒ නිසා මේ ධර්මයේ ස්පර්ශ කරනවා කියන එක හරි පුදුමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එක ගාතාවක් හරි කටපාඩම් වුණත් කමන්නේ ඒ ගාතාවේ තියෙන අර්ථය Taman අවබෝධ කරලා නම් ඔහු බහුශ්‍රත කියලා වදාළේ. නැත්නම් මිලින්ද රජතුමාට තිබ්බ දැනුමම අපකේ. ඉදිරියට බලන්නකෝ මේ මේකේ තියෙනවා මේ මිලින්ද ප්‍රශ්නේ මේ ප්‍රශ්න යන්නේ එකකට එකක් යමිනි යමිනි. ඒ එකට එකක් අමුණ අමුණා ඒ කතා කරන්න නම් පුදුම මතක ශක්තියක් තියෙන්න ඕන. එතකොට ඒ රජතුමා ඒ විදිහට කතා කරන්නේ. ඉතින් ඊට පස්සේ ওই විදිහට එක දිගට කතා කරනකොට ආයුපාල මහරහතන් වහන්සේ හිතුවා මම ධර්මයේ විස්තර කරන්නයි ගියේ. රජතුමා ධර්මයට විරුද්ධව කතා කරනවා. මම එක පාරකයි ගියේ. රජතුමා වෙන පාරක යනවා. ඒ නිසා මේ රාජ්‍යරෝ වාද ප්‍රතිවාද නංගනවා මිසක ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඒ නිසා මේ රාජ්‍යරෝත් එක්ක මගේ කතාව නොකළ යුතුයි කියලා නිහඬ වුණා. ඊට පස්සේ ළඟ හිටපු ප්‍රතිරාජා මාත්‍යා උන්වහන්සේ ළඟට රාජ්‍යරෝ ගෙන්නන ගියේ ධර්මය අවබෝධ කරලා කියලානේ. ඊට පස්සේ උන් බැලුවා ඇමතිතුමා ධාන උඹලගේ රහතන් වහන්සේලා කියලා. ඊට පස්සේ දේව ප්‍රතිරාජා මාත්‍යා කිව්වා රයිතුමනි මේ තෙරුන් වහන්සේ මහා පණ්ඩිතයි. ධර්මදරයි. නමුත් ඔබ ඔබතුමාගේ වචන ඉදිරියේ උන්වහන්සේ නිහඬයි කිව්වා. කිව්වා යම්කිසි කෙනෙක් ගොළු වුණොත් එහෙම. ඔහු රාත්‍රියේ හීනයක් දැක්කොත් එහෙම එහාට කියන්න බෑනේ. එහෙමයි. ඒ වගේ මේ උත්තරමයන් වහන්සේ ධර්මය අවබෝධ කරපු කෙනෙක්. නමුත් ඔබ වාදයට කතා කරන නිසා උන්වහන්සේ නිහඬයි කිව්වා. ඊට පස්සේ රජුරෝ මේ පිරිසම ඉතින් අර කඩා වැටෙන ස්වභාවයක් නැහැ පිරිසගේ. නැත්තම් දැන් රහතන් වහන්සේ ළඟට ගෙන්නන කියලා ඒක අසාර්ථක වෙනකොට ගෙන්නන ගිය පිරිස මානසික වැටෙනවානේ. මූණුවල දැක්ක කඩා වැටෙන ස්වභාවයක් නැහැ. රජ්ජුරුව හිතුවා මේ පිරිස කඩා වැටෙන ස්වභාවයක් නැහැ මේ මූණුවල. ඒ කියන්නේ මොකක් හරි අනාගතේ මොන හරි කරකැවෙනවා. කියන එක හිතේ තියාගෙන රජ්ජුරුව එතනින් ගියා. ගිහිල්ලා රජ්ජුරුව එහෙට ගිහිල්ලා කල්පනා කර කර කියනවා මේ මුළු දඹදිවම මේ මුළු දඹදිවම කෝ ඉතින් මාත් එක්ක වාද කරන්න කෙනෙක් මාත් එක්ක කතා කරන්න කෙනෙක් මාව නිහඬ කරන්න පුළුවන් කෙනෙක් මුළු දඹදිවම නැහනේ කියනකොට එතන හිටපු අමාත්‍ය කියනවා ස්වාමීනි ඉන්නවා ස්වාමීනි ඉන්නවා ඒ කිව්ව ගමන් රජුට එකපාරම ගැසිලා බැලුවා කිව්වා මේ වෙනකොට මේ වෙනකොට මේ ළඟ අසවල් ආරාමයක් තියෙනවා ඒ ආරාමයට නාගසේන කියලා තෙරුන් වහන්සේනමක් වෙලා හා හා පුරා කියලා ඉස්සල්ලාම නාගසේන කියන නම ඇහෙනකොටම ඇඟි ලොම් කිලින් වුණා. කිලින් වෙලා දාඩිය දැම්මා. පපුව ගෙහෙන්න ගත්තා. කොහොමද? අනේ ස්වාමිනේ පසුබෑමට ලක් වුණා රජතුමා. පසුබෑමට ලක් වුණා. ඇයි තමන්ගේ ප්‍රතිවාදී එනවනේ. මේක පුදුම සිද්ධියක්. පුදුම සිද්ධියක් මේක. රජතුමා දාඩිය දැම්මා. ඇඟේ ලොම් කිලින් වුණා. නම අහපු පමණින්. නම අහපු පමණින්. දැන් අර අනේ පිට සිටුමා. අනේ පිට සිටුමාට බුද්ධ කියන වචනේ අහපු ගමන්ම මේ අර ඇඟේ ලොම් කිලින් වෙලා මේ මොකද්ද ඔය කිව්ව නම කියලා අහන්නේ. බුද්ධෝසි වදේශි කියලා. බුද්ධෝ බුද්ධ කියලාද ඔය කිව්වේ? කියලා අහලා ඇඟේ ලොම් කිලින් එන්නේ. ඒ වාගේ අර සංසාරේ ආපු අර සංසාරේ බැඳීමත් එක්ක ආපු ගුරුගෝල සම්බන්ධෙත් එක්ක ඉස්සල්ලාම නාගසේන කියන නම අහපු ගමන් රජතුමාගේ රෝමෝද්ගමනය වෙලා දාරිය දාන්න ගත්තා. ඕන සිද්ධ වෙච්ච දේ ඉස්සල්ලාම නම අහනකොට. ඊට පස්සේ රජතුමා රාජ තේජස සාමාන්‍යයෙන් බලවත් කෙනෙක් කොහොම වයසකින් ගත්තට පස්සේ පෙන්වන්නේ නැහැ. රාජ තේජසින් මම රජෙක් කියන සංඥාවේ මේ මොකද කළේ මේ කිව්ව කොහෙද වැඩි ඉන්නේ ඊට පස්සේ කිව්වා අහවල් විහාරේ වැඩි ඉන්නේ ඊට පස්සේ එහෙනම් උන්වහන්සේට ගිහිල්ලා කියන්න මිලින්ද රජු රජතුමා කතා කරන්න කැමති කියලා අවසර අරගෙන ඊට පස්සේ අමාත්‍යෙක් ගිහිල්ලා මිලින්ද රජතුමා මේ කතා කරන්න කැමති කියලා කිව්වා එතකොට 40000ක් 50000ක් සංඝ ප්‍රදේශ පිරිවරාගෙන නාගසේනියන් වහන්සේ ඒ ආවේ වැඩි ඒ පිණිස. ඒ පිණිස වැඩි. ඉතින් ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේ නිහඬව කිව්වා සයිතුමාට කැමති නම් ඇවිල්ලා එන්න කතා කරන්න කියන්නේ. දැන් මේ අපූර්ව සිද්ධිය මේ තමයි මොන ගහන සිද්ධිය දැන්. ඊට පස්සේ රජතුමා ඇවිල්ලා රජතුමාට පණිවිඩ කිව්වා. රජතුමා මේ සයින්ද වස්සයන් යදු කරත් එක නැගලා බොහෝ පිරිස පිරිවරාගෙන නාගසේන මහරහතන් වහන්සේ ඉන්න විහාරයට වරින්. වරිනකොට විශාල සංඝ පිරිසක් 80000ක් 80000ක් සංඝ පිරිස දැක්ක ගමන් ගල් ගැහුණ ඇඟ. ගල් ගැහිලා රජුරු ඇහුවා මේ පිරිස කාගේද කියලා. අමාත්‍ය කිව්වා නාගසේනයන් වහන්සේගේ පිරිස කිව්වා. ඒ කියනකොටත් ඇඟේ ලොම් කෙලින් වෙලා දාඩි දාන්න ගත්තා. දාඩිය දාන්න ගත්තා. ඊට පස්සේ බයක් ඇති වුණා. පපුව ගිහිල්ලා වැඩි වුණා. ආයත් රාජ තේජස උපද්දවගෙන නාගසේනයන් වහන්සේ වැඩිම තැන් දෙනවා. කිව් දැන් බය වුණානේ. බය වෙච්ච ගමන් රජතුමා කිව්ව රාජ තේජස උපදවගෙන අමාත්‍යයට අමාත්‍ය මං නාගසේනයන් කලින් දැකලා නැහැ. කවුද කියලා දන්නේ නැහැ. මේ ඉන්න 80000ක් පිරිසකින් මම නාගසේනයන් කියන්නේ කවුද කියලා මම හොයාගන්නම් උඹලා මට කියන්න එපා. උපදින සිද්ධියක් නේද? ඊට පස්සේ රජතුමා ගිහිල්ලා බැලුවා. දැන් රජතුමාට හොයාගන්න සාමාන්‍ය මේ හොයාගන්න බෑ හේතුව නාගසේන මහරහතන් වහන්සේට වැඩි මාල් 40000ක් ඉන්නවා බාල 40000ක් ඉන්නවා මැද ඉන්නේ එහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රකට භික්ෂුන් වහන්සේ නමක් කියනකොට ඒ ප්‍රකට භික්ෂුන් වහන්සේ සංඝයාගේ පෙරටුවනේ ඉන්නේ. දැන් නාගසේන මහරහතන් වහන්සේ මැද ඉන්නේ. උන්වහන්සේට වැඩිමල් 40000ක් සංඝයා වැඩි ඉන්නවා බාල 40000ක්. ඊට පස්සේ අර පිරිස අතරින් සියලු දෙනා අතරින් හරියටම නාගසේනයන් වහන්සේ මඳුරගත්ත අමාත්‍ය අර ඉන්නේ නාගසේනයන් වහන්සේ නේද කිව්වා. එහෙමයි. ස්වාමීන් මේ කුමන ආශ්චර්යයක්ද ඒ පුදුම ආශ්චර්යයක් අර පිරිස අතරින් මෝන ටික ඔක්කොම බලාගෙන යනකොට නාගසේන මහරහතන් වහන්සේ දකින්නටම පපුව ගහිනවා වෙන්නේ. ඇඟේ රෝමොත් ගමනේ වුණා. ආපහු ධාරිය දාන්න ගත්තා. මම ඇඟ තෙත් වුණා. රාජසලු තෙච්චලා ගියා. ඊට පස්සේ මේ අමාත්‍ය කිව්වා රජතුමනි පුදුමයක් නේ. ආශ්චර්ය දෙයක් නේ. මෙච්චර 80000ක් සංඝ පිරිස අතරින් ඔබ ඒ හරියටම ඒකාන්තයෙන්ම නාගසේනියන් වහන්සේ අඳුරගත්තනේ කියලා. එතකොට අර Tamanda කලින් දැකලා නැති නොදන්නවා තිබුණ නාගසේනියන් වහන්සේ කාගෙන්වත් උපකාරයක් නැතුව තමන්ම හඳුනාගත්තා කියන සතුටට රජතුමාගේ බයත් ඇති ගැනීම මොහොතක් නැති වෙලා ගියේ. තේරුණානේ? ඊට පස්සේ තමයි රජතුමා මොහොතක් ඕන්න ඉස්සරහට යන්නේ. ඔය විදිහට තමයි නාගසේනියන් වහන්සේගේ මිලින්ද රජතුමාගේ මොන ගැහිම සිද්ධ වෙන්නේ. දැන් අපේ මිලිඳු රාජ ප්‍රශ්නයේ පසුබිම් කතා බොහෝ කොට පින්නස් ස්වාමීන් වහන්සේගෙන් දැනගත්ත දැන් ප්‍රශ්න විමසීම කියන කාරණාව දැනගන්න අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. මෙහිදී ප්‍රශ්න විමසීමේදී මතුවෙන දහම් කාරණා, දහම අපට નિරවුල් වෙන ආකාරය මේ ආදි වශයෙන් සියලු දේ පිළිබඳව අපට අහන්න හැකියාව ලැබේවි. අපි ස්වාමින් වහන්සේ වන්දනා කරලා ආරාධනා කරමු. ස්වාමීනි අවසරයි ස්වාමීනි දැන් ඔබ වහන්සේ අපට සඳහන් කරලා දුන්න මිලිඳු රජතුමන් නාගසේන මහරහතන් වහන්සේ සම්මුඛ වන අවස්ථාව ස්වාමීනි එතනින් පසුව මේ පැන විසඳීම කවරාකාරයෙන්ද ආරම්භ වන්නේ දැන් ඇත්තට මේ සංසිද්ධියේ විශේෂ දෙයක්. මොකද මේ පිණිසමනේ මෙච්චර පසුබිමක් අපි අපි ඉගෙන ගත්තේ. ඒ වගේම අපි ඉගෙන ගත් ඉගෙන ගන්න පුංචි කාලයක් ගියාට කොච්චර කාලයක සංසිද්ධියක්ද උක. කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා අප සිද්ධියන්නේ. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ දැක්ක ගමන්ම හරියට අහිකොණ්ඩකෙක් දැක්කට පස්සේ නාගයෙක් බය වෙන්නේ යම්සේද? ඒ විදිහට බය වුණා කියනවා. බලලෙක් දැක්කට පස්සේ මීයක් බය වෙන්නේ යම්සේ ඒ විදිහට බය වුණා කියන රජු. ඊළඟට යකදුරෙක් දැක්කට පස්සේ පිසාචෙක් බය වෙන්නේ යම්සේ ඒ විදිහට බය වුණා කියනවා. නොයේ කුපමාවෙන් රජතුමා බය වුණා කියන එක ඉස්මතු කරනවා. ඊට පස්සේ දැන් මේ රජතුමා කොහොම හරි අර නාගසේනයන් වහන්සේ අඳුරගත්තානේ. අඳුරගෙන අර පිරිස මැදින් නාගසේනයන් වහන්සේ කරා අර දැන් යනවා දැන් මේ සිද්ධිය මෙහෙමයි කලින් ගුරු ස්වාමීන් වහන්සේනේ. ඉතින් අර ඔව් මේ කොසු පිටින් ගුටි කාපු කෙනානේ. ඉතින් ඒ නිසා ඒ සංසාර බයත් ආවා. ඇවිල්ලා මේ උන්වහන්සේ ළඟට අර නමුත් රාජ ඉරිදී උපදවගෙන අර බය පෙන්වන්න නැතුව නාගසේනයන් වහන්සේ කරා ගිහිල්ලා කතා බහ කරන කොටස තමයි ඊළඟට තියෙන්නේ. ඉතලා තමයි මේ නිරන්තර ප්‍රශ්නේ අපේ අනුවාදයේ ලොකු සංස්කෘතික පරිවර්තනයේ මේ කොටස ආරම්භ වෙන්නේ. ස්වාමීන් තව කාරණාවක් අර මිලිඳු රජතුමා මේ බොහෝ ප්‍රදේශ ආවරණය වෙන විදිහට අදහස් ගොනු කරගනිමින් විමර්ශන ස්වරූපය අපි අර කලින් අවස්ථාවල දුටුවා ස්වාමීන් මේ ගුණය නිසා අපේ ශාසනයට කවර අභිවෘද්ධි වුණා කියලාද අපි වටහා ආවෝ ඒ කියන්නේ මේ රජතුමාට තිබ්බ ප්‍රශ්න දැන් මේකේ තියෙනවා ඒවා එහෙමයි මේ රජතුමාට පෞද්ගලිකව තිබ්බ ප්‍රශ්න එක ප්‍රශ්නෙන් දෙකෙන් විසඳෙනවා එහෙමයි ඊට පස්සේ රජතුමා අනුමාන කළ ඉතුරු ප්‍රශ්න අහන්නේ. ඒ කියන්නේ අනාගතයේ මේ වාගේ ප්‍රශ්නයක් කෙනෙකුට ඇති වුණොත් එහෙම විසඳන්න නම් කෙනෙක් නැහැ මේ රහතන් වහන්සේ ඉන්න අතරේ මේක විසඳ ගන්න ඕන අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න ඕන කියලා. සමහරවිට මේ මිලිඳු රාජ ප්‍රශ්නේ ඒ සංසිද්ධියේ මේ මේ අක්ෂරගත ලේඛනගත කරන එකටත් මං හිතනවා මිලින්ද රජතුමා මුල් වෙන්න ඇති. මොකද එතුමා මෙච්චර නුවණින් යුක්තයි. ඒ අනුවණින් යුක්තයි මිලිඳු රජතුමා. ඉතින් ඒ නිසා මේ මිලිඳු රජතුමාගේ එවැනි ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසනය යම් කෙනෙකුට ගැටලුවක් ඇති වෙනවාද ඒ හැම ගැටලුවක්ම ඇති වෙන්න පුළුවන් විදිහ හිතලා ඒ ප්‍රශ්න අහනවා. ඉතින් මිලිඳු ප්‍රශ්නේ ඔබ වාසනාවන්ත වෙන්න ඕන. ඔබගේ වාසනාව කොච්චර කාලයක් තියෙද කියලා අපි දන්නේ නැහැ. මිලින් අපිටත් මේක කියාගන්න කොච්චර වාසනාවක් තියෙද කියලා අපිට තේරෙන්නේ නැහැ. හරියට ඉගෙන ගත්තොත් එහෙම මේ මුළු බුද්ධ ශාසනයෙම තියෙන මිහිරි රසයක් ඔබට අපූර්ව විදිහට විඳින්න පුළුවන් මිනිඳු ප්‍රශ්න ඉගෙන ගැනීම තුලින්. අවසරයි ස්වාමීන් ඉතින් ඒ නිසා දැන් ඊළඟට තියෙන්නේ දැන් එතනින් තමයි අපේ පරිවර්තන ආරම්භ වෙන්නේ. ඊට පස්සේ ආන පළවෙනි ප්‍රශ්නේ. රජතුමා දැන් බියෙන් තැති ගැනීමෙන් ගිහිල්ලා නමුත් ඒක පෙන්වන්නේ නැහැ. නාගසේනියන් වහන්සේත් එක්ක එකත් පස්ස ඉඳලා සතුටු වෙලා කතා කරලා අහනවා පින්වත් භවතානම් ප්‍රසිද්ධ වන්නේ කවර ආයුරින්ද එහෙනම් ඔබ වහන්සේ ප්‍රසිද්ධ අනිත් අය ඔබ වහන්සේ ගැන දන්නේ කොහොමද කියලා ඇහුවා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණනි මම නාගසේන නමින් ප්‍රසිද්ධ කෙනෙක්. අනිත් අය ඔක්කොම දන්නේ නාගසේන කියලා. නමුත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ආර ආමන්ත්‍රණය කරන්නේ ඒ වගේ අම්මලා කිව්වෙත් නාගසේන කියලා. සමහර වෙලාවට මට සූරසේන කියනවා. එහෙමයි. ඊට පස්සේ වෙලාවකට මට වීරසේන කියනවා. පළවෙනි ප්‍රශ්නේ නම අපේකට දෙන උත්තරේ. ඊට පස්සේ සීහසේන කියලා කියනවා. ඉතින් නමුත් නාගසේන කියන එක විවහාර මාත්‍රයක් පමණයි, පැනවීමක් පමණයි, ඇඟවීමක් පමණයි, නාම මාත්‍රයක් පමණයි. මෙහිලා නාගසේන කියලා ගත්තොත් එහෙම පුජ්‍යලේ පණවන්න බෑ කියලා කිව්වා. ඒ දැන් සූරසේන කියනවා. එහෙමයි. නේද? ඊළඟ වීරසේන කියනවා. සීයසේන කියනවා. පැහැදිලි නේද? එතකොට බලනකොට නාගසේන කියලා එහෙම ස්ථාවර නිත්‍ය කෙනෙක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඒ නිසා පුජ්‍යලෙප් පනවන්න බෑ කිව්වා. ඕන රජතුමා ඒ එපමණකින්ම වාදයට පසලවනවා දැන්. දැන් රජතුමා කියනවා බව ග්‍රීක පිරිස. තමන් එක ආපු ග්‍රීක පිරිස ඉන්නවනේ. මේ බලන්න කියනවා. මේ 80000 සංඝයාත් මේ කාරණාව අහන්න මේ නාගසේන මේ මේ නාගසේනයන් වහන්සේ කියනවා මෙතන පුජ්‍යලයක් නැල්ලු. ඒතර මෙතන පුජ්‍යලයක් නැත්නම් අහනවා සිවුරු අඳින්නේ කවුද? දානේ වළඳන්නේ කවුද? ඊළඟ පින්ඩපාත යන්නේ කවුද? ඊට පස්සේ ඒවා මිනිස්සු දුන්නේ කාටද? නාගසේන කියලා කෙනෙක් නැත්තම්. ඊට පස්සේ අහනවා ඒව පරිභෝග කළේ කවුද? සීල රකින්නේ කවුද? භාවනා කරන්නේ කවුද? මඟඵල සාක්ෂාත් කරන්නේ කවුද? කවුරු හරි සත්වේ පුජ්‍යලයක් නැත්නම් අහනවා සත්තු මරණ එක, හොරකම් කරන එක, ඒක වැරදි කාම සේවනයේම ඒවා කරන්නේ නැද්ද කියලා ඇහුවා. මේ නමකට පනවන කෙනෙක් නැත්තම්. ඊට පස්සේ අකුසල් නැද්ද අකුසල් නැද්ද කවුරු හරි ඇවිල්ලා ඔබ වහන්සේ කඩුවෙන් කැපුවොත් මෙයාට ප්‍රාණඝාතයක් වෙන්නේ නැද්ද? ඇයි දැන් ඔබ වහන්සේම කිව්වනේ නාගසේන කියලා කෙනෙක් නැහැ කියලා. කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ කියනවා නම් නාගසේන කියලා කෙනෙක් නැහැ කියලා. ඔබ වහන්සේ මහාන කරපු කෙනෙකුත් නැහැ. ඒතර ඔබ වහන්සේ උපාධ්‍යයන් වහන්සේ නමකුත් නැහැ. මේ ආචාර්යන් වහන්සේ නමකුත් නැහැ කියලා කියාගෙන කියාගෙන ගියාද. ඊට පස්සේ ඔබ වහන්සේ නම් උපසම්පදාවකුත් නැහැ ඔබ වහන්සේට. මහාන වෙච්ච දවසකුත් නැහැ. ඇයි සත්වේ පුජ්‍යලේ නැහැ. නාගසේන කියලා කෙනෙක් නැහැ. කියලා. ඉතින් ඒ වෙලාවේ මහා නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජතුමනි ශ්‍රබ්‍රාහ්මචාරින් වහන්සේලා මට නාගසේන කියලා ආමන්ත්‍රණය කරනවා කියලා මම දැන් කලින් කිව්වේ. එහෙමයි ස්වාමී. ඒතර නාගසේන කියලා කෙනෙක් නැති කතාවක් ඕකට ඇඳලා ගන්න නැතුව මම කලින් කිව්වේ මට නාගසේන කියලා අනිත් අය කියනවා කියලා. ඉතින් මේක කිව්ව ගමන් කියනවා එහෙනම් ඔය අනිත් සංගයා රජුර කියනවා අනේ සංඝයා ඔබ වහන්සේට නාගසේන කියලා කියන්නේ ඔබ වහන්සේගේ කෙස් වලටද? ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා නෑ. එහෙනම් අනිත් සංඝයා ඔබ වහන්සේට නාගසේන කියලා කියන්නේ ලොම් වලටද? නෑ. මියපොතු වලටද? නෑ. දත් සම මස් නහර ඇට ඇට මිදුළු වකුගඩුව හදවත අක්මාව ඊළඟට ආමාශයේ පෙනහලු කුඩා බරවැල් මහා වැඩවල් පිත්ත සෙම සැරව ලේ දහඩිය ඊළඟ මේ ශරීරයේ කොටස් ඔක්කොම කියනවා නෑ ඒවට නෙමෙයි ඔබ වහන්සේ කියන රූපෙටද නාගසේන කියන්නේ නාගසේන මහරතනස් කියනෝ නෑ වේදනාවටද නෑ සංඥාවටද නෑ සංස්කාරයටද නෑ විඥාණයටද නෑ රජතුමනි එහෙනම් ওই රූප වේදනා සංඥා සංකාර විඥාණයටද නෑ රජතුමනි එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාණයෙන් පිට දෙයක්ද? එහෙමත් නෑ රයිතුමනි. අනේ ස්වාමීනි ඔබ වහන්සේ කියන දේ කොහොමද තේරුම් ගන්නෙ? මේ බලන්න මේ නාගසේනයන් වහන්සේ නැති දෙයක් ගැන නැති කෙනෙක් ගැන පවසන හැටි මේ නාගසේනයන් වහන්සේ බොරු කියනවා කියලායි මට හිතෙන්නේ. මේ නාගසේනයන් වහන්සේ බොරු කියනවා කියලායි මට හිතෙන්නේ කියලා රජුරු කියනවා. ආන්න ඒ වෙලාවේ තමයි නාගසේන මහරහතන් වහන්සේ කරත්තේ උපමාව කියන්නේ. මහරජාණෙනි ඔබතුමා සුකුමාර කෙනෙක්. දුර ඉඳලා වයින් එනකොට කකුල් රෙදෙනවා. කකුලේ දියපත්ත හැදෙනවා. ඉතින් බොහොම අමාරුවෙන් ඔබතුමා කොහොමද මෙතෙන්ට ආවේ? රයිස් මේ කියනවා ස්වාමීනි මම පයින් ආවේ නැහැ. මං ආවේ රතේ. මං ආවේ රතේ. බලන්න දැන් අර ඉස්සලා කියපු එක විස්තර කරන හැටි ඈ. මං ආවේ රතෙන් කිව්වා. එහෙනම් රහතුමනි රසයෙන් ආවනම් ඔබතුමා රසය කියන කාරණාව කියන්නේ කොහොමද? රතය කියලා කියන්නේ රතේ තියෙන ඒෂ්කා කඳද? නැත්නම් රෝද ටිකටද රතේ කියන්නේ. කඩ ඇණේටද? මේ කාලේ විස්තර කරනවා. රතේ කියන්නේ මැදිරියද? රතේ කියන්නේ රත දණ්ඩද? රතේ කියන්නේ විය දණ්ඩද? රසය කියන්නේ රැහැනද? අර ශාරීරික කොටස් කළා වගේ. එහෙමයි ස්වාමී. කළා වගේ. නැවත කොටස් කරනවා. ඔව් රජතුමා කියවනේ මම රතෙන් ආවේ කියලා. ඇහුවා දැන් රතේ කියන්නේ ඔය ඔය කොටස්ද කියලා. ඊට පස්සේ ඇහුවා මහරජාණනි හැම එකක්ම කියද්දි නෑ නෑ නෑ කියනවා. එහෙමයි. දැන් ඔහොම බලනකොට රතයක් නෑනේ. ඉතින් මේ රතයක් නැතකොට ඔබතුමා කියනවා රතයකින් ආවා කියලා. මෙන්න බලන්නකෝ මේ රජතුමා පච කියන හැටි. රතයකින් ආවා. <laughs> තේරෙනවා දැන් අර ඉස්සෙල්ලා එකට මැච් නෙද්දි කියන හැටි ඊට පස්සේ මහරජාණනි මේ සකල ජම්බුද්දීපේට අගරජ වෙලා ඔබ ඇයි අහනවා බොරු කියන්නේ මම රතේකින් ආවා කියලා. ඉතින් ඔබම මේ පිරිස අතරම දැන් කියවන්නේ මම රතේ කොටස් ගැන කියද්දි රතයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔබගේ වචනේ කොහොමද මම පිළිගන්නේ? ඒ වෙලාවේ 500ක් ග්‍රීක පිරිස නාගසේන මහරහතන් වහන්සේට සාදුකාර පැවැත්තුවා. සාදුකාර පැවැත්තුවා. මහරජාණනි දැන් හැකිසේක් නම් මේකට පිළිතුරු දෙන්න කිව්වා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට අහනකොට කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මම බොරු කියන්නේ. ඒරියා කඳ අලවංගුව, රෝද, මැදිරිය, රතදණ්ඩ, වියදණ්ඩ, රැහැන, කෙවිත යන මේ වාගේ හේතු ප්‍රත්‍යයෙන් තමයි රතය කියන පිළිගැනීම සම්මුතිය පැනවීම විවහාරේ නාම මාත්‍ර එන්නේ. ওই ටික ඔක්කොම එකතු වුණාට පස්සේ එහෙමයි. හේතුඵල ධම. එහෙමයි. මේ නාගසේන මහරහතන් වහන්සේ කියන ආන් මේ වගේ තමයි. කේස් ගත්තට කෙනෙක් නැති වුණාට. ලොම් ගත්තට කෙනෙක් නැති වුණාට. ඔය සමස්තේම එකතු කරලා හේතුඵල ධමයක් විදිහට ගත්තට පස්සේ ආනේ කෙනාට කියනවා සම්මුතිය පැනවීමක් එනවා නමක් නාගසේන කියලා හරි පනවනවා ස්වාමීනි පරිද්දෙන් නාගසේන මහරහතන් වහන්සේ තමා තුළම ඒ රජුලන් තුළම ඒ අවබෝධය ඇති කරන ආකාරය හරි නේද මේකෙන්ම මේ රජතුමාගේ ඔක්කොම මේ වාද ප්‍රතිවාද ඉවරයි. නාගසේන මහරහතන් වහන්සේගේ මේ දහං මෙතනින් දැන් පටන් ගන්න මේ පළවෙනි ප්‍රශ්නේ මෙතන ඉඳලා ඊළඟට තියෙන වගේ විශේෂත්වය තමයි යම් දහං කරුණාවක් විස්තර කරන්න සූත්‍ර පිටකයෙන් විනය පිටකෙන් කොහෙන් හරි යම් කිසි කාරණාවක් ගන්නවද ඒ කාරණාව ඉක්මනට මේ ගාථාවකින් හරි ඒ මත ඒ උන්වහන්සේගේ මතකයෙන් කියනවා අර තමන් කියපු කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ කියනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි මේකේ පුදුමය කියන්නේ උන්වහන්සේ වැඩිපුරම ඉගෙන ගත්ත අභිධර්මයේනේ. නමුත් මේ මේ විස්තර කරද්දී ගන්නේ සූත්‍රේනුයි විනේනුයි විතරයි දහම් කරනු ගන්න. අන්න හිට කියලා දෙද්දි. ඊට පස්සේ කියනවා රජතුමනි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වජිරා භික්ෂුණිය විසින් මාරයා හට පවසන ලද කරුණ අප භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ විදිහට පවසලා තියෙනවා. ඒ තමයි යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. ඒවං කන්දේසු සත්තේසු හෝති සත්තෝති සම්මුති. යම්සේ රතයකට අදාළ අංගෝපාංගයන් එක් වූ කල්හි රතේ යන විවහාරය ඇති වෙයිද? ඒ අයුරින්ම උපාදානස්කන්ධයන් ඇති කල්හි සත්වයා කියන පිළිගැනීම එනවා. ඉතින් මේ මේ කාරණාව කියනකොට ආශ්චර්යම් බන්තේ අබ්බූතම් බන්තේ ආශ්චර්යයි අද්භූතයි ස්වාමීනි මෙහෙම විදිහට නම් ප්‍රශ්න විචිත්‍ර විදිහට විග්‍රහ කරන කෙනෙක් නම් මගේ ජීවිතේට ඇහලා නැහැ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් සාදුකාර දෙනවා කියලා දණ්ඩ නමස්කාර කළා වන්දනා දැන් තමයි වැන්නේ එහෙමයි අවසරයි දැන් තමයි වැන්දේ. ඉතින් මේ විදිහට පුදුම විදිහට සන්තෝෂයටපත් වුණා කියලා පළවෙනි මේ ප්‍රශ්න විග්‍රහය තියෙනවා. එතකොට ඒ විග්‍රහය ගැන මේ මහත්මයා අපි ආයෙ කතා කළොත් එහෙම අපි කෙලින් කෙලින්ම දැන් ඔබතුමාගේ ජීවිතය ගත්තොත් ඔබතුමාට යන නමක් කියනවා කොසිසිර හරි ඔබට මොකක් හරි නමක් කියනවනම් ඔබ තනියෙන් කල්පනා කරන්න සිසිර කියලා කියන්නේ මගේ කේස් වලටද ලොම් වලටද නියම වලටද එහෙම බලන්නේ උඩ සිසිරෙක් නෑ ස්වාමීනි අපි මේ ව්‍යවහාර ලෝකේ කනවනවා අඳිනවා පළඳිනවා අරමුණු කරා හඹා යනවා නමුත් මේ ගැඹුරෙන් විස්තර කරන මේ දහම් කාරණා පිණිස මනස පිහිටවා ගන්න ඒ පිළිබඳ සිහිය පිහිටවා ගන්න අපි ඒක තමයි දැන් වැඩි ඕනේ ඔයා කියන කල්පනා කල්පනා කරන්නකො මෙහෙම දැන් තරුණ ලෝකේ තරුණ ළමයි ඔන තරුණ පුතාලා කැමති ලස්සන දූලට දූලා කැමති ඔන කඩවස්සන් කොල්ලන්ට පස්සේ නිකන් නිකන් කල්පනාවේ ඉන්න ගමන් දැන් මේ ගෑල් ළමයා හිතෙන් අරගෙන මම මේ ගෑල් ළමයා කියලා මම මේ ආදරය කරන්නේ හිතෙන් බැඳිලා ඉන්නේ මෙයාගේ කෙස් ටිකටද. අර උකු නොඉන්න දාඩිය දැම්මට පස්සේ හොදන්න ඕන. අර ඔලු උදේ පාන්දර නැගිටිනකොට අවුල් වෙලා තියෙන කෙස් ටික. ඉතින් ජරාව ගෑවුන කෙස්. ඉතින් මේ කෙස් ටික දර උකු නොඉන්න ගන්ධ සරකා <laughs> ඒ කෙස් ටිකටද ඊට පස්සේ බලන්න යනකොට එයා ඒකටත් නෙමෙයි කැමති. ඊට පස්සේ බලනවා මම මේ ගෑල් ළමයා කියලා කැමති මේ ගෑල් ළමයාගේ ලොම් වලටද? එතකොට දාඩිය ගෑවුණා, ජරාව ගෑවුණා. එතකොට ඒකත් මේ ජරයි ඒක. ඊට පස්සේ බලනවා එහෙනම් මම මේ ගෑල් ළමයාගේ කැමති කියලා කැමති වෙන්නේ නියපොතු ටිකටද? ওই නියපොතු වල කුණු රඳිනවනේ. ඊළඟට නියපොතු කපලා එනකොට අර මේ මස් ගඳ එනවනේ. ඉතින් ඒ ජරා සහිත නියපොතු. ඉතින් නියපොතු ටිකද නැහැ. ඊළඟට හමඩද දැන් මේ මේ මහත්මයා අපි දැන් තියෙනවා මේ අටුවා විස්තර මේ ඇඟ සම්පූර්ණයෙන්ම හැම ගැලෙවොත් එහෙම එහෙමයි ස්වාමී. ඒ හැම ගලවලා එකතු කළොත් දෙහි ගෙඩියක් තරම් නැහැ කියන. ඒ ඒ ස්වාමී. තේරුණාද? ඕකටනේ අහෝනේ ඔක්කොම. ස්වාමීනි මේ විදිහට ගලවලා ගලවලා බලන එක අපිට කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ? ඒක මානසිකාරය. හැබැයි ඕක ඉස්සල්ලාම කරන්න ඕනේ අනිත් අයගේ ශරීර බලන එක නෙවෙයි. එහෙමයි. තමන්ගේ ශරීරය බලන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට රාගය ඇති වෙන්නේ රාගය ඇති වෙන්නේ අනිත් අයගේ ශරීරات එක්කනේ. ඒතකොට අපි එකපාරම පුරුදු තමන් භාවනාව පුරුදු කරලා නැතුව අර අනිත් අයගේ ශරීරය කොටස් කරන්න ගියාට පස්සේ يعني ගින්දර නිසා නම් මේ දර නිසා ගින්දර උපදිනවා. ඒකට තව දර දානවා වගේ. සමහරවිට එයාගේ කේශ කලාපිත වෙන්න පුළුවන් හිත යන. ඒදුර මේ කේස් වෙන් කරලා ගන්නවා කියනකොට අර හිත ඉක්මනට යනවා ලස්සන කේස් කලඹට. තේරෙනව නේද? ඒකයි මම අතනත් අර කිස් කියනකට වැඩියෙන් අර අසුබ කොටස් ගත්තේ. එහෙමයි අවශ්‍යයි. තේරෙනව නේද? ඒ වගේ තමයි අර තමන් තුල ඇත්තටම මම කියන කෙනෙක්. දැන් අපි ඕක ගන්නත් ඕනේ දැන් අසුබ පැත්තට යනවා. ස්වාමීනි එහෙම මුලාවට අපි වැටෙනවද සමහර අවස්ථාවල අසුබය පිණිස කෙස් පිළිබඳව මානසිකාර කරනකොට ආයේ එහි චමත්කාරයට රැවටෙන්න පුළුවන්. ඔච්චර රැවටෙනවා දැන් සාමාන්‍යයෙන් රාගයේ සංසිඳවන්න අසුබය බලන්න ඕන කියලා ඔය මැරිච්ච රූප, කුණු වෙච්ච රූප ඕවා බලන්න යන මට කෙනෙක් කිව්වා මේ රාගසිත අසුබසිත මේ උපද්වා ගන්න රාගසිත නැති කරගන්න අසුබ රූප බලන්න ඕන කියලා මැරිච්ච මිනි කපා කොටපු මිනි එහෙම ෆොටෝස් බලනකොට අර හිතේ රාගෙට ඒවා පෑහිලා පේනවා. ස්වාමීනි හරේ පුදුමයි තැනක සඳහන් වෙනව නේද මේ පින ස්වාමින් වහන්සේ නමක් මල සිරුරක් දැකලා ස්ත්‍රී නමුත් එහෙම තියෙනවා නමුත් අපි මිනින්ද ප්‍රශ්නේ කතා කරන නිසා මෙතනින් අර පුජ්‍යලෙක් ගන්න බෑ කියන කාරණාවනේ එහෙමයි ඒ නිසා අපි මං හිතනවා අපි එතනම රැඳුනොත් හොඳයි කියලා නැත්නම් එක එක පැත්තට විග්‍රහ කරන්න බලවන්නේ එතකොට මෙතනදීන් කියන්නේ දැන් අපි කියමු පුජ්‍යලෙක් නෑ කියලා අපි කියමුකෝ උදාහරණයක් ගත්තොත් එහෙම නම මොකක් හරි ආධාරයක් කරනවා පන්සලකට. සිරියාවති නම. ඒතකොට සිරියාවති කියලා නම කිව්වේ නැත්නම් එයා අප්සෙට් යනවනේ. නම කියන්න ඕන අතනේ. ඒක ගණ්ඩාර කුරුනේ නම ගහන්න ඕන පුටුවේ නම ගහන්න ඕන. ස්වාමී මේ කුමක්ද මේ ප්‍රමාණය? ඒක තමයි. ඒතකොට දැන් අපි හිතන්නකො එතන සිරියාවතිලා 10 දෙනෙක් හිටියොත්. ඒතකොට මිනිස්සු කොහොමද දන්නේ කොයි සිරියාවතිද කියලා? ඒකට ඇත්තටම සිරියාවති කියලා කෙනෙක් නැහනේ. ඇයි නම තියෙන එකම නම තියෙන 10 දෙනෙක් හිටියොත් සිරියාවති රුපියල් 1000 පූජා කළා කියනවා. එතකොට සිරියාවතිලා 10 දෙනෙක් ඉන්නවා නම් කොයි සිරියාවතිද කියලා හොයන්නේ කොහමද? එතකොට සමහර වෙලාවට අපිට කෙනෙක් බැන්නොත්, දොස් කිව්වොත්, එතකොට තමන්ම හිතෙන් විග්‍රහ කළ බැලුවොත් මම දොස් මම දොස් කියලා මේ මම රැකෙන්න බලන්නේ. මම කියලා මම මේ රැඳෙන්න බලන්නේ මගේ කෙස් ටිකද මම මේ රැක ගන්න බලන්නේ ලොම් ටිකද නියපොතුද කියලා බැලුවොත් එහෙම වෙන් කරලා බලනකොට එතන තමන් කියලා කෙනෙක් නැහැ මේක ගොඩාක් හොඳයි මරණය. දැන් අපිව කවුරු හරි ගිහිල්ලා මර ළඟ දායි, අපි කවුරු හරි පිටිගහයි කියලා තැති ගැනීම යනකොට මේ මිනිස්සු අපිව මරන්න පිටිගහන් දෙනවා කියලා හිතෙන්නේ මේ කෙස් ටිකටද, ලොම් ටිකද දැන් මරන්නේ. නියපොතුද, දද්ද, සමද, මස්ද, නහරද, ඇටද කියලා මේ ශාරීරික කොටස් බලනකොට දැන් කවුද මෙතන නැති වෙන්නේ? එහෙමයි කවුද මෙතන නැති වෙන්නේ කියලා වෙන් කර කර කර බලනකොට ශරීරයේ මේ තමන් කියලා ග්‍රහණය කරගන්න දෙයක් දකින්නේ. එතකොට හිතෙන් අර බය තැති ගැනීම ටික ටික දුර වෙලා යනවා. අවබෝධයක් කරා යනවා. ඉතින් තමන්ගේ ශරීරයේ දිහා ඇත්ත විදිහට පේන්න ගත්තට පස්සේ බාහිර ශරීර ගැන යම්කිසි උපේක්ෂාවකට එනවා. දැන් මෙහෙම හිතන්නකො අසුබ වශයෙන් ගත්තොත් එහෙම දැන් අපි දත් මැදලා නැත්නම් මූණ හොදාගෙන නැත්නම් ඇඟ හොදාගෙන නැත්නම් අපි කෙනෙක් ළඟට යනව අඩුවෙනේ. ඒ අපේ ශාරීරික පිළිකුල් නිසා. ඒකට දැන් කාමයේ නිසා තවත් කෙනෙක් වැළඳ ගන්නවා නම් කෙනෙක් ළඟට යනවා නම් එයා යන්නේ තමන්ගේ ශාරීරිය පිරිසුදුයි කියලා හිතාගෙන. ඒකට අසුභ වශයෙන් මේක මෙනෙහි කරනකොට මේක තමන්ගේ ජීවිතයේ අසුභ වශයෙන් පේනකොට එයා තවත් කෙනෙක්ගේ කාම ස්පර්ශයක් හොයාගෙන යන්නේ. හිත සංසිඳෙන්න ගන්නවා. ඒක අපූර්ව සංසිද්ධිය. එතන මෙතනදී නාගසේන මහරහතන් වහන්සේ අර මේ මේ තමන්ගේ ඥානේ ඉස්මතු ඥානේ තුලින් අර රජතුමාගේ වාද ඛණ්ඩණය කිරීම පිණිස කෙලින්ම අර නාගසේන කියන වචනේම අර විදිහට මේ කෙනෙක් නෑ කියන වචනයෙන්ම රජතුමාගේ අදහස ඛණ්ඩනය කරනවා. හේතුව මෙතෙක් කාලයක් රජතුමා කියන එකට එහි කිව්වා මිසක්කා. ඒ රජතුමා කියන එක කරුණු සහිතව වෙනස් කරන්න කෙනෙක් පාලවලා හිටියේ නෑ. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ කරුණා කියලා ඔබතුමා රතෙන් ආවා කියන එක රජතුමාටම පෙරලලා ඒ ප්‍රශ්නේ වෙනස් කළා. තේරෙනව නේද? ඒ කියන්නේ ඒකේ අර්ථය ඉස්මතු වෙන්න ඇරියා. මේ ජීවිතය දිහා බලනකොට සමස්තයක් වශයෙන් ගත්තොත් මේ නමක් දාලා තියෙනවා සම්මුතියක් දාලා තියෙනවා. නමුත් මේ ජීවිතේ වෙන් වෙන් කරලා බලනකොට කෙනෙක්ගේ නමක් නැහැ එතන. හරියට රතේ කොටස් කොටස් වශයෙන් ගත්තොත් රතයක් නැහැ. ඔක්කොම එකතු වෙච්ච තැන හේතුඵල දහමක් විදිහට රතයක් කියලා එකක් තියෙනවා. ස්වාමීනි මේ සමස්ත මේ ධර්ම අවබෝධය මේ පැන විසඳීමෙන් මතුවෙන මේ අවබෝධය අපි එදිනදා ජීවිතය ගත කිරීමේදී අපිට කෙනෙක් බනින විට හෝ නැත්නම් අවලාද කියන විට අපිට පාඩුසිත වෙනකොට ඇති වෙන මේ පීඩාවන් අනුවණින් අපි ඒ අවබෝධය මත පිහිටලා කොහොමද ස්වාමිනේ කටයුතු කරන්නේ? ඇත්තටම සායේක ගොඩාක් හොඳයි මේ ක්‍රමේ. දැන් කවුරු හරි අපිට බැන්නා, නින්දා කළා කියලා මේ අපිට මේ තේරුනොත් එහෙම එතකොට හිත හදාගන්න අමාරු නම් ඒ වෙලාවට අපි කල්පනා කළොත් මෙහා බැන්නේ මගේ කේස් වලටද? මෙයා බැන්නේ මගේ ලොම් වලටද? එහෙම මෙයා මගේ බැන්නේ නියපොතුවලටද දස් දස් වලටද ඒ විදිහට ටික ටික බලනකොට කවුද දැන් මෙයාට දැන් පියදාස කිව්වා නම් කවුද මෙතන පියදාස කිකියා නම් වශයෙන් වෙන් කරලා බලනකොට එයාටම තේරෙනවා මේ ඔක්කොම ටික මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගත්ත නිසා තමයි මේ සියලු අරුබුද කියන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි මෙන්න ප්‍රශ්නේ පළවෙනි කාරණාව විග්‍රහ කරන්නේ නාගසේන මහරහතන් වහන්සේ. ස්වාමීන් අවසරයි ඔබ වහන්සේ තම ගෞරවයෙන් අපි වන්දනා කරගන්නවා. ඔබ වහන්සේ අභිමුව මේ ප්‍රශ්න මිලිඳුරාජ ප්‍රශ්නේ මේ ගැටලු මතු කරගනිමින් මේ පරිද්දෙන් සිදු කරන මේ විවරණය අපට බොහෝ සෙයින් ඵල සහිතයි පින්වත් ඔබ සියලු දෙනාට. ඔබේ කාරණා නොමදව අනුමෝදන් වෙනවා ඇති අපි අපේක්ෂා කරනවා. ඉතින් අද දවසේ වැඩසටහන පිණිස අපිට ලැබුණු කාලය නිමා වෙලා තියෙනවා අපිට හෙට දවසේ මහා සංඝරත්නයේ කරුණාව ඇතිව මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය මේ විවරණය කරගන්න එයින් මතුවෙන දහම් රසය අපේ ජීවිතයට බද්ධ කරගන්න මේ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න මේ වෙසක් කාලේ මේ අභිනව සම්බුද්ධ වර්ෂයේ උදා වෙන මේ මොහොතේ අපට අවස්ථාව සැලසෙවි. ඒ නිසා අපි හෙට දවසෙත් මෙම මොහොතට ඔබ මුණ ගැහෙන්න අපේක්ෂා ඇති කරගන්නවා. අද සදහම් පිළිසඳර සඳහා සදැහැති දායකත්වයේ දරන ලද්දේ මහර්ගම් පදිංචි පින්වත් චාරුකේ වීරසූරිය ඇතුළු ඒ කලන මිතුරන් පිරිසක් විසින් ඉතින් මේ පින්වත් සියලු දෙනා අපි තාම සිතින සිහිපත් කරගන්න ගමන් උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේගේ පාද වන්දනා කොට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරන අවසරයි ස්වාමීන් අද ආරම්භ වුණා මිනින්ද ප්‍රශ්නේ රයිතුමත් නාගසේන මහරහතන් වහන්සේට ඇතිවෙච්ච දෙබස ඉදිරි තියන් යන ඉතින් ගොඩාක් ලස්සනයි සුන්දරයි ඉතින් ඒ දහම් කතිකාවත ආරම්භ වුණා ඉතින් අද දිනේ මේ මිනින්ද ප්‍රශ්න දහම් කතිකාවත මේ ලෝකවාසීන්ට අහන්න අවස්ථාව සලසලා දෙන්නේ මහරගම පදිංචි පින්වත් චාරුකී වීරසූරිය මහත්මිය ඇතුළු කලන මිතුරු පිරිසක් ඉතින් ඒ සියලු දෙනා බලාපොරොත්තු පළමුවෙම දෙවියන්ට පින් අනුමෝදන් කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම විශේෂයෙන් මේ ධර්ම දානයේ පින දෙවියන්ට සක් දෙවිඳුන්ට අනුමෝදන් කරමි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමින් සීකොට සිටිනවා මේ ලංකාවේ බුද්ධ ශාසනයත් රටත් ජාතියත් ආගමත් මේ ලක්වැසිනුත් ආරක්ෂා කරන්න අඳුරු බලවේග දුරු කරලා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දෙවියන්ගේ උපකාර සැලසේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපේ වේවා කියලා. ඒ වගේම මේ මිහිරි මිලින්ද ප්‍රශ්නය අපිට කියවන්න සරල සිංහලට අනුවාදනය කළ අපගේ පින්වත් පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම උන්වහන්සේ මේ ශ්‍රද්ධා රූප වාහනේත් ලක්විරු ගුවන්විදුලියේ නිර්මාතෘන් වහන්සේ මේ වාගේ දුර්භාග්‍ය සම්පන්න කාලයක මිනිසුන්ට එක්රැස් වෙන්නවත් පවා බැරි කාලයක ධර්මයේ අහන්ද මේ ශ්‍රද්ධා රූප වාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් තිබ්බේ නැත්නම් මිනිසුන්ට කොහොම කොහොමද මිනිසුන්ට පිහිටක් සැලසෙන්නේ? ඒ නිසා උන්වහන්සේ මාධ්‍ය ඇති කිරීම ගැන අපි උන්වහන්සේට ගොඩාක් කෝටි වාරයක් පින් අනුමෝදන් කරන්න ඕන. ඒ නිසා මේ ලක්විරු ගුවන් විදුලියත් ශ්‍රද්ධා රූප වාහිනියත් ඉදිරියට පවත්වාගෙන යන්න මොකද මෙච්චර කලබලාශය වුණත් ඔබට ධර්මය අහන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා මම සිහිපත් කර සිටිනවා ඔබට මේ සද්ධා රූපවාණියත් ලක්තිරු ගුවන් විදුලියත් පවත්වාගෙන යන්න ඔබට පුළුවන් හැකියාවෙන් උපකාර කරන්න මේ කී පැවැත්ම පිණිස. ඉතින් ඒ නිසා මේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේට සිල් මාතාවන්ට අනගාരിക දූපතුන්ට සිල් දෙනාට මේ පින් අනුමෝදන් වී ධර්මාවබෝධය සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා මේ පින් අනුමෝදන් කරනවා ඒ වගේම පින් අනුමෝදන් කරනවා විශේෂයෙන් මේ අත්තම් බලාපොරොත්තු වෙනවා ජීවිත අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් වාද ભેද නැති සාමයේ පැතුරුණ ලෝකයක් පිණිස මේ පින් උපකාර වේවා කියලා අපි කාගේත් ප්‍රාර්ථනාව ඒක. එනිසා මේ ධර්ම දානෙහි පින ඒකාන්තයෙන් සත්‍යයයි. නාගසේන මහරහතන් වහන්සේ පහළ වූ බව සත්‍යයයි. මිලින්ද රජතුමාගේ මේ ප්‍රශ්න ਵਿਚාර වීම සත්‍යයයි. මිලින්ද ප්‍රශ්නය කියන දහම්පරයය ඒකාන්තයෙන් සත්‍යයයි. මේ සත්‍යානුභවයෙන් මේ අඳුරු බලවේගය දුර වෙලා ලංකාවේ රටක් ජාතියත් ආගමත් ශාසනයත් මේ සිංහල ජාතියත් ලක්වැසිනුත් සුරකීවා කියලා මේ පින් පමුණවනවා. සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ චාරුකී වීරසූරිය ඇතුළු මේ පවුලේ සියලු දෙනාටත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් ශ්‍රද්ධා දායකත්ව දේශනා සිද්ධ කරන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ කාලයේ හැකිතාක් ධර්ම දානයේ දීව පිණිස ශ්‍රද්ධා රූප වාහිනී දායකත්ව ධර්ම දේශනා බාර අරගෙන මිනිසුන්ට ගොඩාක් දැන් ගෙවල් වල මිනිස්සු ගොඩක් අය ගෙවල් වල තැන් තැන් වල ඉන්නවා මේ පවතින තත්ත්වෙත් එක්ක මේ මිනිසුන්ට ධර්මය අහන්න අවස්ථාව හදලා දෙන්න ලෝකවාසීන්ට ධර්මය අහන්න අවස්ථාව හදලා දෙන්න ඉතින් ඒ සියලු දෙනාට පින් සිදු වෙනවා ඉතින් මේ අත බොහෝ පින් රැස් කරගත්ත ඒ සියලු පින් බලෙන් අපිටත් දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් ඥාති බන්දු මිත්‍ර ආදීන්ටත් ඔබ සියලු දෙනාට මේ ගෝරතර බය තැති ගැනීම වලින් පීඩා විඳින ගෝරතර සංසාරයෙන් නිදහස් වෙලා අමා නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු අප කෙරෙහි මහත්ම දයාසිත ඇතිව උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් කතිකාව පිළිසඳර අද දවසෙත් කරුණාවෙන් සිදු කොට වදාළ අපගේ පූජනීය මහා සංඝරත්නය පින්වත් ස්වාමින්දයන් වහන්සේ අපි සියලු දෙනාම ආදර ගෞරවයෙන් වන්දනා කරමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ වචනේ තෙදවත්ව විවරණය කළ මිලිඳු රාජ ප්‍රශ්නය නම් වූ ඒ පැන විසඳුම යලි ලිහිල් බසින් අප සියලු දෙනාට විවරණය කරමින් මේ සිදු කරගත් සඳහම් කතිකාවෙන් අප රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් තේජස් පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට එකසේම අනුමෝදන් වේවා සියලු සූපත් භාවය වේවා චිරජීවනයේ වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු විශේෂින් මේ උතුම් ධර්ම දේශනාවේ සදාම් කතිකාවේ අද දවසේ දායකත්වයේ චාරුකේ වීරසූරිය ඇතුළේ පින්වත් සියලු දෙනා. ඉතින් මේ පින්වත් සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ධර්මයන් නොවලහා අනුමෝදන් වේවා. පුණ්‍ය අපේක්ෂාවන් සාධනීය වේවා. නිවසේ සිටින පින්වත් ඔබ හැම දිනාටම උතුම් පුණ්‍ය අනුමෝදනා වේවා. හෙට හවසත් මේ උතුම් පිළිසඳර මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදාම් පිළිසඳර අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේගේ කරුණාව නිසා ඔබට දායාද කරන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ තෙදවත් දහම් පිළිසඳර භාග්‍යවතුන් වහන්සේගේ වචනය යලි විවරණය වන්නේ එයා හා සමගින් හෙට සන්ධ්‍යාවෙත් හැඳෙන්න කියලා අපි තාම ගෞරවයෙන් මෙත් සිතින් ඔබට ආරාධනා කරනවා. එමනම් සමුගන්නම් ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය